පුන්නෝවාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ ආයස්මා පුන්නෝ සායන්න සමයං පතිසල්ලානා වොට්ඨිතෝ යේන භගවා තේනුපසංකමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා පුන්නෝ භගවන්තං ඒතදවෝච සාදු මං බන්තේ භගවා සංකෙත්තේන ඕආදේන ඕවදතුන් යමහං භගවතෝ ධම්මං සොත්වා ඒකෝ වූ ප්‍රකට්ඨෝ අප්පමත්තෝ ආතාපේ පයිතත්තෝ විහෙරෙයන්ති තේන හේ පුන්න සුනෝ හේ සාදුඛං මනසිකරෝ හේ වාසෙස්සාමේතේ එවං භන්තේති කෝ ආයස්මා පුන්නෝ භගවතෝ පච්චස්සෝසේ භගවා ඒතද වෝචේ සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤේයාරෝපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා සංචේ බික්ඛෝ අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති අස්සත්තං අබිනන්දතෝ අබිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දේ නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුන්නාතේ වදාමි සම්තිකෝ පුන්න සෝත විඤ්ඤයා සද්දා තේයානම් ගහන විඤ්ඤයා ගන්ධා තේයානම් ජීවහා විඤ්ඤයා රසා තේයානම් කාය විඤ්ඤයා පොට්ඨබ්බා තේයානම් මනෝ විඤ්ඤයා ධම්මා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා සංචේ බික්කෝ අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අබිනන්දතෝ අබිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දේ නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුණ්ණාතේ වදාමි සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤේයා රූපා ඉඨා කන්තා මනාපාපිය රූපා කාමෝපසංහිතා රජනීයා පංචේ බික්ඛෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝසායතිඨති තස්ස තං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසායතිඨතෝ නන්දේ නිරුද්ධති නන්දේ නිරෝධා දුක්ඛ නිරෝධෝ පුන්නාති වදාමි සම්තිකෝ පුන්න සෝත විඤ්ඤයා සද්දා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා පේයාලම් ජීවහා විඤ්ඤයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ටබ්බා පේයාලම් මනෝ විඤ්ඤේයා ධම්මා ඉක්ඛා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා සංසේ බික්ඛෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතිට්ඨති තස්ස තං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ සායතිට්ඨතෝ නන්දේ නිරුජ්ජති නන්දි නිරෝධා දුක්ඛ නිරෝධෝ පුන්නාතේ වදාමි ඉමිනාච ත්වම් පුන්න මයා සංකෙත්තේන ඕවාදේන ඕවදිතෝ කතරස්මින් ජනපදේ විහෙරිස්සසීති ඉමිනාහං බන්තේ භගවතා සංකෙත්තේන ඕවාදේන ඕවදිතෝ අත්ථේ සුනාපරන්තෝ නාම ජනපදෝ තත්තාහං විහෙරිස්සාමේ චණ්ඩාකෝ පුන්න සුනාපරන්තකා මනුස්සා පරුසාකෝ පුන්න සුනාපරන්තකා මනුස්සා සචේතම් පුන්න සුනාපරන්තකා මනුස්සා අක්ඛෝ සිස්සන්තේ පරිභාසිස්සන්තේ තත්තතේ පුන්න කිංති භවිස්සති තේ සචේමං භන්තේ සුනාපරන්තකා මනුස්සා අක්ඛෝ සිස්සන්තේ පරිභාසිස්සන්තේ තත්තමේ එවං භවිස්සති බද්ධකාවති මේ සුනාපරන්තකා මනුස්සා සුබද්ධකාවති මේ සුනාපරන්තකා මනුස්සා යම් මේ නයි මේ පානිනා පහාරන් දෙන්තේ තේ ඒවමෙත්ත භගවා භවිෂ්‍යති ඒවමෙත්ත සුගත භවිෂ්‍යති තී සචේ පනසේ පුන්න සුනාකරන්තකා මනුස්සා පානිනා පහාරං දස්සන්ති තත්ථ පනසේ පුන්න කින්ති භවිෂ්‍යති තී සචේ මේ බන්තේ සුනාකරන්තකා මනුස්සා පානිනා පහාරං දස්සන්ති තත්ථ මේ එවං භවිෂ්‍යති බද්ධකාවති මේ සුනාකරන්තකා මනුස්සා සුබද්ධකාවති මේ සුනාකරන්තකා මනුස්සා යම් මේනයි මේ ලෙඩ්ඩුනා පහාරන් දෙන්තේත්තේ ඒව මෙත්ත භගවා භවිස්සති ඒව මෙත්ත සුගත භවිස්සති සචේ කනසේ පුන්න සුනාකරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරන් දස්සන්තේ තත්ත පනතේ පුන්න කින්ති භවිෂ්‍යති තී සචේමේ බන්තේ සුනාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරන්දස්සන්ති තත්තමේ එවං භවිෂ්‍යති බද්ධකාවතිමේ සුනාපරන්තකා මනුස්සා සුබද්ධකාවතිමේ සුනාපරන්තකා මනුස්සා යම්මේ නයිමේ දණ්ඩේන පහාරන් දෙන්තේ තේ ඒවමෙත්ත භගවා භවිස්සති ඒවමෙත්ත සුගත භවිස්සති තී සචේ පනතේ පුන්න සුනාපරන්තකා මනුස්සා දණ්ඩේන පහාරං දස්සන්තේ තත්ථ පනතේ පුන්න කින්ති භවිස්සති තී සචේ පනමේ බන්තේ සුනාපරන්තකා මනුස්සා දණ්ඩේන පහාරං දස්සන්තේ තත්ථ මේ එවං භවිස්සති බද්ධකාවති මේ සුනාපරන්තකා මනුස්සා සුබද්ධකාවති මේ සුනාපරන්තකා මනුස්සා යං මේනයි මේ සත්තේන පහරන් දෙන්තේති ඒව මෙච්ච භගවා භවිස්සති ඒව මෙච්ච සුගත භවිස්සති තී සකේ පනතේ පුන්න සුනාපරන්තකා මනුස්සා සත්තේන පහරන් දස්සන්තේති තත්ථ පනතේ පුන්න කින්ති භවිස්සති තේන් සචේමේ බන්තේ සුනාපරන්තකා මනුස්සා සත්තේන පහාරන් දස්සන්තේ තත්ථ මේ එවං භවිස්සති බද්දකාවති මේ සුනාපරන්තකා මනුස්සා සුබද්දකාවති මේ සුනාපරන්තකා මනුස්සා යම්මන්නයි මේ තින්හේන සත්තේන ජීවිතා බෝරෝ පෙන්තේ ඒවමෙත්ත භගවා භවිස්සති ඒවමෙත්ත සුගත භවිස්සති තී සචේපන සම්පුන්න සුනාපරන්තකා මනුස්සාත් තින්හේන සත්තේන ජීවිතාවෝරෝපෙස්සන්ති තත්ථ පනතේ පුන්න කින්ති භවිස්සති තී සචේමං භන්තේ සුනාපරන්තකා මනුස්සාත්තින් හේන සත්තේන ජීවිතා බෝරෝපෙන්ති ප්‍රත්‍යපනමේ ඒවං භවිස්සති සම්තිකෝ භගවතෝ ශාවකා කායේනච ජීවිතේනච අට්ඨියමානා හරායමානා jigucchamaana සත්තහාරකං පරියේසන්තේ තං මේ ඉදං අපරේඨං යේව සත්තහාරකං ලද්ධන්ති ඒවමෙත්ත භගවා භවිස්සති ඒවමෙත්ත සුගත භවිස්සති තේ සාධෝ සාධෝ පුන්න සක්කිස්සසේ කෝතම් පුන්න ඉමිනා දමෝප සමේන සමන්නාගතෝ සුනාකරං තස්මින් ජනපදේ විහෙරෙතුම් යස්ස දානිත්වම් පුන්න කාලං මඤ්ඤසීති අතකෝ ආයස්මා පුන්නෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන සුනාපරන්තෝ ජනපදෝ තේන චාරිකං පක්ඛාමි අනුපොබ්බේන චාරිකං කරමානෝ යේන සුනාපරන්තෝ ජනපදෝ තදවසරේ ඡත්‍ර සුදං ආයස්මා පුන්නෝ සුනාපරන්තස්මින් ජනපදේ විහෙරති අතකෝ ආයස්මා පුන්නෝ තේනේ වන්තර වස්සේන පංචමත්ථානි උපාසක සතානි පටිපාදේසේ තේනේ වන්තර වස්සේන පංචමත්ථානි උපාසිකා සතානි පටිපාදේසේ තේනේ වන්තර වස්සේන තිස්සෝ විජ්ජා සත්‍යාකාශේ අතකෝ ආයස්මා පුන්නෝ අපරේණ සමයේන පරිනිබ්බායේ අතකෝ සම්බහුලා භික්ඛෝ යේන භගවා තේනුපසංකමින්සු උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝතේ භික්ඛෝ භගවන්තං ඒතදවෝචුන් යෝසෝ බන්තේ පුන්නෝ නාම කුල පුත්තෝ භගවතා සංකෙත්තේන ඕවාදේන ඕවදිතෝ සෝඛාලං කතෝ තස්ස කාගති කෝ අபிසම්පරායෝති පණ්ඩිතෝ භික්ඛවේ පුන්නෝ කුල පුත්තෝ පච්චපාදේ ධම්මස්සානු ධම්මං නචමන් ධම්මාදී කරණං විහෙතේසේ පරිනිබ්බුතෝ භික්ඛවේ පුන්නෝ කුල පුත්තෝති ඉදම වෝච භගවා අච්චමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති පුන්නෝ වාද සුත්තං සතියං